नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयांति बुद्धं शरणं गच्छामि द्वितीयांति धम्मं शरणं गच्छामि द्वितीयांति सङ्घं शरणं गच्छामि तृतीयांति बुद्धं शरणं गच्छामि तृतीयांति धम्मं शरणं गच्छामि तृतीयांति सङ्घं शरणं गच्छामि පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීත විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වතුනි අනුශය පිළිබඳව අප දැනගත්තා. ඒවා సంతానගතව පවතින ඒ පවතින කියන එකෙන් තේරුම් ගත යුතු තිබෙන්නේ උපාදිතී භංග කියන ක්ෂණත්‍රයකගේ වශයෙන් පවතින බවක් නෙවෙයි. පවතිනයි කියන විට ඒ නදහස් කරන්නේ ඊට උවමනා කරන ඒවා නැගෙීමට තරම් වූ අරමුණක් ලැබුණු කල ඒ වටපිටාව සකස් වූ කල්හි ධර්මයක් හැටියට ඉපදීමට තිබෙන ශක්තිය. ඒ තමයි අනුසය කියන්නේ. එයයි අනුසයන්තේදී අනුසයා කියලා දැක්වෙන්නේ. ඒවා හතක් බව අප ඉගෙන ගත්තේ. කාමරාගානුසයයි කීවේ ඒ ලෝභයට. භවරාගානුසයයි කීවේ ඒ ලෝභයට. කාමරාගානුස්සය භවරාගානුස්සය කියන මේ ලෝභයේ තියෙන වෙනස අරමුණු කරන ධර්මයන්ගේ වශයෙන් ගන්නට පුළුවන්. කාමරාගානුස්සය කීවේ කාම ධර්ම, කාම වස්තු, කාම භව කියන මේ කිවා පිළිබඳව ඇතිවන්නා වූ ලෝභය කාමරාගානුස්සය. ඒ කියන්නේ ඒ අනුස්සය තිබෙන බැවිනුයි ඒ ධර්ම පිළිබඳව කාමරාග වශයෙන් ලෝභය උපදින. භවරාගානුසේයිතිවේ රූපාරූප භවයන්. පිළිබඳව ඇතිවන ආ ඒ රූපාරූප භවයන්හි උත්පත්තිය ලැබීමට හේතු භූත වන ඒ රූපාරූප කර්මයන් පිළිබඳව වූ ආසාව, ලෝභය, භවරාගාංශ ධර්ම වශයෙන් එකම ලෝභය පටිඝානුසයේ කීවේ ද්වේෂය ඒ Taman නොකමැති අනිෂ්ඨයි කියා සලකන ස්වභාව වශයෙන් අනිෂ්ඨ හෝ එහෙම නැත්නම් පරිකල්පිත අනිෂ්ඨ යම් අරමුණක් ලැබුණු කලෙහි නැගෙන්නට පුළුවන් ශක්තියක් පවත්නා ඒ ද්වේෂය ඒ ශක්තිය කියන්නේ කොහෙද කියන ප්‍රශ්නයක්. ඒ කොහෙවත් තිබෙන එකක් නෙවෙයි චිත්ත සංකාමය. යෙහි ඇතිවන ධර්මයක්. ඔව්. ඒක බොහොම අමාරු තේරුම් ගන්න. ඒක නෑ ඒක හරියට මේ කර්මයේ වගේ. දැන් කර්මය කියන එක අපි දැන් මෙහිදී කර්මයක් සිදු කරනවා. අප කරන මේ කර්මය පුණ්‍ය කර්මයක් කියලා අප ගනිමු. බණ කීම හා බණ ඇසීම. ඒ බණ කීම හා බණ ඇසීම වශයෙන් උපදනා වූ ධර්ම තිබෙනවා මේ වේලාවේ. අසන පින්වතුන්ට ඇසීමේ චේතනාවෙන් යුක්ත වූ සිත් උපදිනවා ඒ ජවන කෘත්‍යයෙන් කියන තැනත්තාට ඒ කීනේ චේතනාවෙන් යුක්ත වූ සිත් උපදිනවා ඒ ජවන ජවන් සිත් උපදින්නේ ඒ හැම ජවන් සිතකම පවත්නා වූ චේතනාව ඒ අවස්ථාවේදී චේතනා සමන්විතා ඒ එක එක සිතක් ඉපද නැති වෙනවා නැති වෙන විට අර චේතනාවෙන් ඇති කරන ලද යම් ශක්තියක් තමයි කර්ම වශයෙන් පිළිගන්නේ. ඒක කොහේ හරි පිළිනවයි කියන්නේ නැහැ. සමහරු ඒකෙන් බේරෙන්නට එහෙම නැත්නම් අහන එක්කෙනාට යම් කිසි මේ පටලැවීමක් නොවන්නට ලේසියෙන් බේරෙන්නට කියනවා ඒවා මේ මේ විශ්වයේ වැඩි තිබෙනවා <laughs> ඉතින් ඒ නිසා මේ රැඳී තිබෙන මේ කර්මය මරණය සිදු වෙන අවස්ථාවේදී සුදුසු පරිදි පැමිණෙනවයි අලුත් තැනක උපත්ය ලබා දීමට. එහෙම කියන අයත් සිටිනවා. ඉතින් අපි එහෙම ඉගෙන ගත්තේ නෑ කියන්නේ. එහෙම ඉගෙන ගත්තේ නෑ අපි ඒක පිළිගන්නේ. මේක සිතේ පවත්නා සිත මහා පුදුම ධර්මයක්. සමහරෙකු කියනවා සිතේ ධනවරාග්‍ර සංසාරය කියනකොට සංසාරයේ එක එක භවයේ එක එක සත්වයකගේ මේ සංසාරයේ පිළිබඳ වූ పూర్ව කෙලවරක් දැක්ක නොහේ එන එකක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පුබ්බා කෝටි නපඤ්ඤාය කියන්නේ වදාරා. කෙනෙක් කියනවා අප ගිය જાතියේ කර ඊට ඉස්සර જાතිවල කරපු ඒ කර්ම ආදී මේ සියල්ලම මේ සිතේ ගැබ්ව තිබෙනවයි එක එක සිතක. කියන්නේ සිතේ ගැබ්ව තිබෙනයි කියන විට අප පිළිගන්නේ සිතේ කියන එක ඇති වෙන නැති වෙන ධර්මයක්. ඒ කියන්නේ දැන් මේ සිත ඇති වෙලා නැති වෙන විට මේ සිතේ ඇති වූ යම් ශක්තිය තිබුණා නම් ඒවත් මීට పూర్වෙහි ආපු ශක්ති සියල්ලම ඊළඟ සිතට පවර් ලයිනේ නිරුද්ධවන්නේ. එහෙම ගත්තොත් කර්ම කියන ඒවා নানা ප්‍රකාර කුසල කර්ම අකුසල කර්ම කියලා දෙවල් ඒ කුසල කර්ම අකුසල කර්ම කියන මේවා එකට පැවැත්මක් ඇති ධර්ම නෙවේ. කුසල් උපදින විට අකුසල් උපදින්නේ නැහැ. අකුසල් උපදින විට කුසල් උපදින්නේ. ඉතින් මේ හැම ශක්තියක්ම එක සිතකට පවරනවා. ඒ කියන්නේ එහෙම කියන විට දැන් අපට උපදනා වූ අකුසල් සිතක් වේ නම් ඒ අකුසල් සිතෙත් තියෙනවා අර ඔක්කොම කුසල ශක්තියත් අකුසල එහෙම එකක් දක්වන්නේ නැහැ. හැබැයි ඒ සිත පිළිබඳ සලකන විට සිත තාම පුදුම ධර්මයක් තමයි. ඒ පුදුම ධර්මයක්. ඒ ඒ සිත පිළිබඳ සර්වාකාරයෙන් දැන ගැනීම කෙබඳු ස්වභාවයක් දී කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේටම පමණයි පුළුවන්. සාරිපුත්‍ර ස්තවිරයන් ප්‍රමුඛ කොට ඇති ඒ ආර්ය උතුමාණන් වහන්සේලාටත් සිත පිළිබඳ සම්පූර්ණ తත්වය ඒ වූ පරිදිම අවබෝධ කරන්නට ඒ තරම් සූක්ෂම ධර්මයක්. ඉතින් ඒ ධර්මය ඒ නිසා තමයි අර මිලින්ද ප්‍රශ්නයේ නාගසේන හාමුදුරුවන් ඒ මිලින්දු රජතුමාට කියන ආකාරයෙන් දක්වා තිබෙන්නේ මහරජ බුදුරජාණන් වහන්සේ ඉතාම දුෂ්කර දෙයක් සිදු කළේ. මොකක්ද ඒ දුෂ්කර දෙය? හරියට ගංගා යමුනා අචිරවති සරබු මහි ආදී මේ ගංගාවන්ගේ ජලය මහ මුහුදට ඇදහැළුණාට පසු එයින් දෝතට වතුර ස්වල්පයක් දෙන. ඒ වතුර මේ මහී ගංගාවේය, මේ යමුනා ගංගාවේය, මේ ගංගා නම් ගඟේය, මේ අචිරවතී ගංගාවේය ආදි වශයෙන් ඒ ඒ ගංගාවලින් ගංගාවලින් වැටුණු වතුර වෙනකොට දැක්වීමක් යම්සේ අමාරු වන්නේද ඊටත් වඩා දුෂ්කර දෙයක්ද බුදුරජාණන් වහන්සේ සිදු කළේ මේ එක සිතක ඇතිවන ධර්ම බෙදා වෙන්කොට දැක්වීම. යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උපන්නං හෝති. සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං අසංඛාරිකං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඨබ්බාරම්මණං වා ධම්මා රම්මණං වා යං යං වා පනාරබ්ධ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ඔය ආදි වශයෙන් ඒ ධර්ම සියල්ලම එහෙමත් වෙනකොට දක්වා අවසානයේදී වහන්සේ වදාරා තිබෙනවා ඒවා පන අඤ්ඤේති අත්ති පටිච්ච සමුප්පන්නා ඉමේ ධම්මා කුසලා තවත් මහන්සේ ධර්ම වශයෙන් උදුරා නොදැක්කූ ධර්මදයේ සිතට ඇතුළු කොට ඒවා පණක වශයෙන්ද වදාළා. ඉතින් <clears throat> ඒ ගැඹුරු දෙයක් ගැඹුරු ඒ නිසානේ දැන් සිත පිළිබඳව හරි හැටියට වැටහීමක් දැනුමක් අවබෝධයක් ඒ ਸਰවාකාරයෙන්ම නෙවෙයි සිතයි කියන මේ ධර්මයේ පිළිබඳ වූ නියම තත්වයක් යම් කිසි කෙනෙකු වටහා ගන්න. ඒ තැනත්තාට මේ ලෝකයේ බොහෝම සුළු පිරිසකට හැර අනිත් හැමදෙනාටම තිබෙන මේ ආත්ම දෘෂ්ටි කියන්නේ ආත්මයක් ඇත්තේම කියන ආත්ම දෘෂ්ටිය අර සුළු පිරිසේ කියපු අයට නැතිව නෙවෙයි. නමුත් ආත්මයක් ඇත්තේ මේ කියන ඒ වචනයෙන් පවා පිළිගන්න. ඒ අදහසම දැඩිසේ ඇති. අයනේ ලෝකෙ සිටින්නේ එහෙම අදහසක් කොහොමටවත් ඇති කරගන්නට බෑ. සිත පිළිබඳව මේ තිබෙන නියම తත්වය කෙනෙක් දැනගන්න. හැබැයි ඉතින් ඒ සිත තේරුම් ගන්නට අමාරු ධර්මයක්. එබැවින් මේ සිතත් බලන්නට උගන්වනවා. සිත පිළිබඳව විදර්ශනා කරන්නට, සිත පිළිබඳව බැලීමට, නුවණින් බැලීමට උගන්වනවා. මේ ධර්මයෙන් යැර වෙන කවර ධර්මයකවත් ඒ විදිහේ විචිත්ත චෛතසික රූප කියන මේවා පිළිබඳව සලකන්නට බලන්නට සුදුසුකම් වන්නේ ඒවා නොසලිය යුතු දේ. ඒවා නොසලිය යුතු. යම් කිසි කෙනෙකුගේ ඒ සර්ව බලධාරියෙකුගේ මැවීමක් ඒවා ගැන සොයන්නට නෙවෙයි තිබෙන්නේ. Taman විමුක්තිය බලාපොරොත්තු වන්නේ නම් කළ යුතු තිබෙන ප්‍රධානම කාර්යය තමයි ඒ නැවුම් කාර්යයට යාඥා කිරීම. ඉල්ලා සිටීම. ඒක. දැන් එහෙම නෙවෙයි බුද්ධ ආගම. බුද්ධ ආගමේ අපි එකිනෙක කෙනා අපගේ විමුක්තිය පිළිබඳව කටයුතු කරන්නට පිළිදෙන. බුදුරජාණන් වහන්සේටවත් අපගේ සාසු අපගේ විමුක්තිය සම්බන්ධව කරන්නට දෙයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ දේශකයාණන් වහන්සේ වස්සේ තුමේහි කිච්ඡං ආතප්පං යනුවෙන් පදා. උන්වහන්සේ අපට නියම කරන්නේ නැත අපටයි කියන්නේ කල යුතු දේ නුඹලා යෙදෙන්න එහි යෙදෙන්න අක්ඛාකාරෝ තථාගත තථාගත වූ මාර්ගයේ කියා දෙන අය පමණයි. මාර්ගයේ කියා. වෙන එකක් කරන්නේ නැහැ. ඉතින් මේ මාර්ගයේ කියා දීන් වශයෙන් උන්වහන්සේ ඒ මාර්ගයෙන් මාර්ගයේ කුමක් සඳහාද කියන එකත් කියා දෙන්නට ඕන. කියා දෙන්නට ඕන. ඉතින් මේ මාර්ගය කුමක් සඳහාද? ඒ මාර්ගය එහි පිළිපදින්නේ කුමකටද කියන බවක් දක්වනවා. ඉතින් මාර්ගයේ පිළිපැදීම කුමක් සඳහාදයි කියා ඇසුවොත් ඊට දිය යුතු පිළිතුර තමයි දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දැන ගැනීමටද මාර්ගෙහි පිළිපැදිය යුතුය. සමුදය සත්‍යය දුරු කිරීමටද මාර්ගෙහි පිළිපැදිය යුතුය. නිරෝධ සත්‍යය සාක්ෂාත් කිරීමටද මාර්ගෙහි පිළිපැදිය යුතුය. ඒ මාර්ගය තමයි ලෝකෝත්තර වශයෙන් නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. ඒ ලෝකෝත්තර වශයෙන් එන ඒ මාර්ග සත්‍ය ඒක ලෝකෝත්තර. ලෝකෝ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යයේ පිළිබඳව දේශනා කිරීමට වහන්සේට පළමුවෙන්ම ලැබුණු අවස්ථාව තමයි ධම්මචක්ක සූත්‍රය දේශනා කිරීමේ අවස්ථාව. ඒ අවස්ථාවේදී තමන් වහන්සේගේ ධර්මය ලෝකයාට ප්‍රකාශ කළ දිනේ ඒ ලෝකයාට ප්‍රකාශ කරන ලද ඒ දිනෙහිදී වහන්සේ තමන් වහන්සේගේ ධර්මයේ වශයෙන් දැක්වුවේ පළමු කොටම ලෝකයේ අන්‍යයන් විසින් ඒ කියන්නේ තමන් වහන්සේ මේ සත්‍යය අවබෝධ කරන අවස්ථාව තෙක් එතෙක් ලෝකයා පිළිපැද්ද ක්‍රම දෙකක් උන්වහන්සේ දක්වා වදාළා. එය පැවිද්දෙකු විසින් නොසෙවිය යුතුයි. කාම සුඛල්ලි කාම යෝගය අත්ථකිල මථාන යෝගය. ඒ දෙක දක්වා. එහෙම වදාරේ අත්හල යුතු දෙකක්. ඒ අත්හල යුතු දෙකක් පමණක් දැක්වීම ප්‍රමාණවත් නැහැ. අත්හරිනේව සුදුසු නිසානේ අත්හරින. ඊළඟට කළ යුත්තක් දක්වන. පිළිපැදිය යුත්තක්, ගත යුත්තක් දක්වන. මොකද්ද ඒ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කලින් වදාළේ ප්‍රතිපදා දෙකටම වහන්සේ ප්‍රකාශ කළේ ඒවා අන්ත දෙකක් ඒ කියන්නේ විසුදුසු මාර්ග දෙකක් පිළිවෙත් දෙකක් අන්ත ඒ අන්ත කියන වචනයට ප්‍රතිවිරුද්ධ ලෙසයි මජ්ක්‍ධිමා කියන්නේ. ඒ කියන්නේ එකම පැත්තක් අන්තය එහෙම නෙමෙයි මැද පිළිවෙතක් උන්වහන්සේ වදාළා මජ්ක්‍ධිමා පටිපද එයයි උන්වහන්සේ මේ නිවන අපේක්ෂා කරන තැනැත්තෙකු විසින් බලාපොරොත්තු වන තැනැත්තෙකු විසින් පිළිපැදිය යුතු ප්‍රතිපදාව වශයෙන් දක්වා වදා මජ්ක්‍ධිමා පටිපද ඉතින් මජ්ක්‍ධිමා ප්‍රතිපදාවත් උන්වහන්සේ වදාළේ ආයමේව අරිය අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම වදාලාට පසුයි චතුරාර්ය සත්‍ය දේශනා කළා. සලාම පෙන්වා වදාලේ අත්තල යුතු අන්ත දෙකක් පිළිපැදිය යුතු ප්‍රතිපදා. පළමුවෙන් දක්වන්නේ ඒ තුනනේ. මුලින්ම කාමසු කල්ලිකාම යෝගය. දෙවෙනුව අත්තකිල මතාම යෝගය. මේ දෙකම අත්තල යුතු දෙක. ඊළඟට පිළිපැදිය යුත්තේ මජ්ක්‍ධිමා පටිපදාති ඒ මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාව අන්තිසිවක් නොවේ. අය මේවා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝයේ නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒකට මේ ප්‍රතිපදාවේ කියන එක නිවන බලාපොරොත්තු වන කවරෙකු හෝ පිළිපැදිය යුතු ප්‍රතිපදාව. ඒකට පිළිපැදීමේ කියන එක ලෝකෝත්තර වශයෙන්ම පිළිපැදීම නෙවෙයි. ඊට කලින් ඒ ප්‍රතිපදාවෙන් යෙදෙන්නට තිබෙන්නේ. එතකොටයි ලෝකෝත්තර තත්වයට පැමිණෙන්නේ ඒ ඒ ලෝකෝත්තර තත්වයට පැමිණීමට ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය තම సంతානෙහි උපදවා ගන්නට බලාපොරොත්තු වන කෙනෙක්. මේ ධර්මයන් නැත්නම් ඒ ඒ ඒ ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාවෙහිලා ගන්න ඒ ආර්ය ස්ථානික මාර්ගයට ඇතුළත් සම්මා දිට්ඨි ආදී කොට ඇති ඒ පඤ්ඤා විතක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වායාම විරිය වායාම සති සමාධි කියන මේ අංග අට අංග ලෞකික වශයෙන් පුරුදු කරන්න ලෞකික ඉතින් එහෙම පුරුදු කරන තැනත්තා සම්මා වාචා සම්මා කම්මන්ත කියන ආජීව කියන මේ තුනේ පුරුදු කිරීම වශයෙන් කළ යුතුව තිබෙන්නේ අකුසලයෙන් වැළකී. විශේෂයෙන්ම කය වචන දෙකෙන් සිදුකර සිදුවෙන වැරදි වලින් වැළකී. සම්මා වාචා සම්මා කම්මන්ත ජීවිතාව වැරදි ලෙස සිදු කර ගැනීම අත්හැරීම. වැරදි ජීවිතාවක් පවත්වන්නේ නැහැ. ඒ සමාජී ඒ සීලේ තියෙනවා. එහෙම නිෂ්ඨාව නෙවෙයි. ඉතින් මේ විදිහට Taman එක සුදුසුකමක් තමයි ලබා ගන්න. ඒ සුදුසුකම ලබාගත්තු තැනත්තා ඊට වැඩි තවත් අවශ්‍ය සුදුසුකමක් පිටෙනවා. ඒ තමයි අර වායාම සති සමාධි කියන මේ තුනෙන් දක්වන චිත්ත සමාධිය. ඒ ඇති කරගන්න. ඒම නිෂ්ඨාව නෙවෙයි. සමහරෙක් ඒ නිෂ්ඨාව කොට ගන්නවා. එහෙම නිස්සාර කොටගෙන ඒ සමාධිය දියුණු කරලා උපදවා ගන්නා ලද ධ්‍යානය ඒ ධ්‍යානයේ ධ්‍යානයේ නොපිරිහි කාලක්‍රියා කොට මේ සංසාරයේම වෙන සංසාරයේම වෙන රූප අරූප කියන මේ භවයන්ට පැමිණෙන දුක් කෙලවර කිරීමක් නොවේ නිවනට පැමිණීමක් නොවේ නිවන සාක්ෂාත් කිරීමක් නොවේ නිවනත් සාක්ෂාත් කිරීමට නිවන සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන තැනත්තා තවත් එහාට යන්නට ඕන. ඒ මොකක් කුමක් සඳහාද? ප්‍රඥාව සම්පූර්ණ කිරීම. ප්‍රඥාව උපදවා ගත යුතුයි. මොකක්ද මේ ප්‍රඥාව? ඒ ප්‍රඥාව නම් මේ ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගන්නා නුවණ. යථා ස්වභාවය දැනගන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගිහිගෙයක වාසය කරන ගිහියෙකු වශයෙන් වුවත් ලබාගත යුතු ප්‍රඥාව වශයෙන් දේශනා කොට වදාළේ ඉද භික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගත්තු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා යන මානෙනි ඉද භික්කවේ මානෙනි මේ ශාස් මේ ලෝකෙහි ආර්ය ශ්‍රාවකෙම පඤ්ඤවා හෝති. ප්‍රඥාව ඇත්තෙක් වේ. නුවණ ඇති කෙනෙක් වේ. ඒකේ පඤ්ඤවා හෝති ඒ නුවණ උපදවා ගත යුතු එකක්. ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. ඉබේ නෙවෙයි දැන් ඉබේ ලැබෙන කිසිවක් නෑ. ප්‍රඥාව පෙර කරන ලද කර්ම හේතුවෙන්ද අපට මේ ජීවිතයේදී ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ විපාකක් එක්කෙන. කියන්නේ විපාක සිතේ. එහෙම ආයතයි කියන්නේ ඒ උපදනා කියන ප්‍රතිසන්ධියේදීම ප්‍රඥාවත් ප්‍රතිසන්ධියක් ලබාගත් තැනැත්තා පිළිබඳව ශාසන ව්‍යවහාරයේ එන්නේ ත්‍රි හේතුක තැනැත්තා නැත්නම් උපතින්ම ලක් නුවණ ඇති තැනැත්තා කියා දක්වන සපඤ්ඤෝ කියන වචන. ද බුදුරජාණන් වහන්සේ එහෙමයි වදාළේ සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ සප්‍රාඥ. ඒ සප්‍රාඥයි කීවේ මේ ජීවිතයේදී නුවණ දිනු කරගත්ත කාරණය සලකාගෙන නෙවෙයි උපතින් ලක් නුවණ සලකාගෙන. උපතින්ම ලක් නුවණ. ඒ මොකද උපතින්ම ලක් නුවණ නැති කෙනෙකුට ලෝකෝත්තර නුවණ මේ ජීවිතයේදී උපදවා ගන්නට බෑ. ලෝකෝත්තර නුවණ උපදවන්නට බෑ මේ ජීවිතේ. දැන් කෙනෙක් යම් උපතක් ලබා තිබෙනවා. ඒ උපත සත්‍රාඥේ වන උපතක් නෙවේ. ඒ උපතින් ලබ නුවණ ඔහුට නැහැ. එහෙම නැති අය සිටිනවානේ අහේතුකයෝය කියාත්, ද්විහේතුකයෝය කියාත් දක්වන අහේතුක ද්විහේතුක. එහෙම දෙන්නේ. ඒ අහේතුකයා හෝ ද්විහේතුකයා මේ ජීවිතයේදී ඒ ජීවිතෙහිදී කොයිතරම් උත්සාහ කළත් ධානයක් උපදවා ගැනීමට හෝ මාර්ගඵලයක් ලබා ගැනීමට හෝ හැකිවන පුද්ගලයෙක් වන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ නැහැ කෙනෙකු තමා කොයිතරම් උත්සාහ කළත් මාර්ගඵලාධිගමයක් හෝ ධානයක් විහිදී නොලැබීම නිසා තමන් ද්විහේතුකයෙක් එහෙම නැත්නම් අහේතුකයෙක් කියලා එහෙම නිගමනයකට පැමිණිය යුතුයි කියන එක නෙවෙයි. ඒ තේරුම් ගත යුතු කිව්වා. උත්සාහය නොනවත්වාම කළ යුතුයි. සමහර විටක Taman හේතුකේ වුණත් උත්සාහ කළත් නොලැබී යන්නට ඉඩ තිබෙනවා. ලැබෙනවා මේ කියන එක නියත සිද්ධියක් නෙවෙයි. ලැබෙන්නට පුළුවන්. ලැබී ලැබෙන බව වළක්වන්නේ නැහැ. ඒ නිසා ඒ ත්‍රි හේතුකයාට මුලදිය යුතුයි කියලා කියන්නටත් බෑ. ලැබෙනවාමයි කියන්නටත්. නමුත් කල යුතුව තිබෙන්නේ උත්සාහය. යම් විටක තමාගේ උත්සාහය ඇති කර ගැනීම හේතු කොටගෙන ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව යම් අවස්ථාවකදී සම්පූර්ණ වේද. ඒ අවස්ථාවේදී Taman අපේක්ෂා කළ බලාපොරොත්තු වූ ඒ අර්ථය සිදු වෙනවා. සමහර විටක කෙනෙක් මහා සිවහාමුදුරුවන් වගේ කෙනෙක් උපතින්ම ලත් නුවණ ඇති කෙනෙක්. ඒ නිසායි මහන්සේ පසුව රහත් උනේ. උත්සාහ කළා. කලේ වහන්සේ පළමු කොට ඉගැන්වුවේ බොහෝ කල් ඉගැන්වුවා විශාල පිරිසකට භික්ෂු පිරිසකට 18 ගණයකට කියලා දක්වනවා. එයින් අදහස් කරන්නේ එක දවසකට වහන්සේ ශිෂ්‍ය පිරිස් 18කට උගන්වනවා වරින් වර වරින් වර එක පිරිසක් ගියාම තව පිරිසක් එනවා ඒ පිරිස ගියාම තව පිරිසක් එනවා ඒ විදිහ ඉතින් ඒතරම් ශිෂ්‍ය පිරිසක් හිටියා ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස් අතර සිටියා මාර්ගඵලාභිගමය කළ අය රහතන් වහන්සේලා බොහෝ දෙනෙක්. එක් රහතන් වහන්සේ නම තමන් වහන්සේගේ ආචාර්යවරයා පිළිබඳව සලකා බැලුවා. මගේ ආචාර්යවරයා ඒ කොහොමද තමන් සමාපත්තියට සමවැද නිරෝධ සමාපත්තියට එහෙම නැත්නම් ඵල සමාපත්තියට සමවැද ඵල සමාපත්තියට සමවැද ඒ නැගිට ඒ ඵල සමාපත්තිය අවස්ථාවේදී තිබුණු ඒ විවේක සුවය පිළිබඳව සලකා මගේ ආචාර්ය පාදයන් වහන්සේ මේ සුවය ලබන්නේ උද කියලා තමන්ගේ ඒ නුවණ මෙහෙයා බැලුවා ආචාර්යයන් වහන්සේගේ తත්වය ගැන බලන විට පෙනුනේ උන්වහන්සේ තවම ප්‍රත්‍යජයි මේ සාල ශිෂ්‍ය පිරිසක් සිටින ඒ මහා ස්ථවිර තත්වෙහි සිටි ඒ මහා සිව හාමුදුරුව තවමත් ප්‍රත්‍යක්ෂ. එවිට මේ ගෝල නමට රහතන් වහන්සේට හිතුණා මේ හාමුදුරුවන්ට හාමුදුරුවන් තුල සිතෙහි සංවේගය ඇති කරවන්නට ඕන. ඒ ඉර්ධියෙන්නේ එතනට ආවා. හරි ආවම ඇවිල්ලා වැඳ පැත්තකට වුණාම ඇහුවා මොකටද කාරණයක් දැනගන්න. කාරණේ මොකද්ද කිව්වේ නැහැ. කාරණයක් දැන නෑ ඉඩක් නැtei කිව්වා. වෙලාවක් නැtei කිව්වා මේ පිරිසට උගන්වන්න. ඉතින් එක එක වෙලාවක් ගැන කීවා ස්වාමීනි ඔබ වහන්සේ දන් වළඳන අවස්ථාවේ ඉතින්දිත් යම් යම් දෙයක් අහගන්නට පිරිස වෙනවයි. විතක්කමාලෙහිදී කියන්නේ පින්ඩපාත කරන්නේ කොයි පැත්තට ගිහින්ද කියලා සිතන තැන එතනත් ඉන්නවයි කිව්වා හොඳයි. මොනම වෙලාවක්වත් ඉඩ නැහැ මේ මේ ශිෂ්‍යයාගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න. එතෙන්දී මහන්සේ ඇසුවේ ස්වාමීනි ඔබ වහන්සේට මැරෙන්නටවත් වෙලාවක් තිබේද? මට වමනා කරන මට දැනගන්නට කිසිවක් ඕනේ නැහැ ඔබ වහන්සේගෙන්. ඔබ වහන්සේ හරියට ලෑල්ලක් වගේද? අනුන්ට උපකාර කරන, තමන්ට උපකාරයක් කර නුගන්නා කෙනෙක්. කියලා අහසට පැන නැගලා ගියා. එතෙන්දී යහම්දුරන්ට ඇති වූ සංවේගය. මගේ ශිෂ්‍යයා මේ ආවේ මාට සංවේගය පනවන. එදා පොහොය පසළොස්වක පොහෝ දිනක තව දවස් 3යි තිබුණේ. මේ මිනිසුන් කියන කතාවක් කියනවනේ සමහර විටක මේ හොඳටම පුළුවන් කෙනෙකුට ඒක ලොකු කජ්ජක්ද කියලා. හාමුදුරන්ටත් ඒ වගේ අදහසක් පහළ වුණේ. බොහොම ඉක්මනට මේක කරගන්නට පුළුවන්. දවස් 3කින් ආපසු එන බලාපොරොත්තු විසුද්ධි පවාරණයෙන් පවාරණය. වස් කාලෙදී විසුද්ධි පවාරණය කියන්නේ ඒ වස් පවාරණය කරන්නේ විසුද්ධියට පැමිණ කියන්නේ රහත් වෙලා. දවස් තුන ගත වුණා රහත් වෙන්නේ නැහැ. ඊළඟ 15ක දිනයක් ආවා. ඔහොම 15ක දිනයන් කොච්චරද? අවුරුදු 30ක. අවුරුදු 30ක්. අවුරුදු 30ක් භාවනා කළා. හැම 15ක් කොහොම දිනම අහස දෙස බලලා කඳුළු සැලුවා. කඳුළු වැගිරුණා. තවම Taman වහන්සේට එන්නේ බැරි වුණයි. මේ කඳුළු සැලීමෙන් හිතා ගන්නට පිළෙන්නේ තමන් වහන්සේගේ තිබුණු ඒ දැනුම නිසා උන්වහන්සේට ඇතිවන්නට ඇති ඒ කාලයේදී මානයක් මානෙක තිබෙන මානයක් ඇති වෙනවනේ මේ උගත්කම් නිසා ඇතිවන මානය හරිද නෑ ඒ මානය තමයි එතන තිබුණේ අනිත් නෑ ඒ අත්හැරලා කියන්නේ ඊළඟ ඉතින් හැමදාම ඒ 15ක දිනට උන්වහන්සේ අහස දෙස බලලා කඳුසයි. අවුරුදු 30ක් ගත වුණාට පස්සේයි ගත වුණාට පසු එළඹී ඒ පොහෝ දිනෙහිදී ඒ වස්පවාරණය කරන්නට කිට්ටු දිනක කිට්ටු දිනකදී උන්වහන්සේ සක්මන් කරමින් සිටින අවස්ථාවේදී තමන් වහන්සේගේ తත්වය ගැන සිතිලා ඇඳුනා ශබ්ද නගා ඇඳුනා එවේලේ තමයි අර ඒ සක්මන් කෙලවර සිටි දේවතාදුවකුත් තමන් වහන්සේට නොපෙනෙන පරිදි ඇඬුවා. අඬන ශබ්දය ඇහුණා. කවුද මේ අඬන්නේ? මේ සක්මනේ සිට සක්මන් කෙලවර ගසෙහි සිටින දේවතාවුයි. මොකද අඬන්නේ? අඬලවත් මාර්ගයක් ඵලයකට පැමිණෙන්නත් පුළුවන් දෙයි කියලා බලන්න. ආම්දුරන්ට මේ ඒ පොඩි සමච්චලයක් කළේ ඊදී උන්වහන්සේ තවත් උත්සාහවත් වෙලා 2015ක් පොහෝ දින එන්නට කලින් එන දිනෙහිදී අරුණ නැගෙන මොහොතෙහිදී සව් කෙලසුන් නැසා රහත් වුණා. දැන් ඒ හාමුදුරුවෝ ඒ තරම් උත්සාහ කරලා කරලා කරලා කරලා අවුරුදු 30ක් ගත වෙලයි රහත් උනේ. අවුරුදු 30ක්. දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන්නේ ගිය හැටියේ මොන හරි කරගෙන ආපහු එන්න. ඒක නෙවෙයි පිටෙන්නට උත්සාහය කරන්නට. Taman යන මඟ හරිනම් මේ පාරමිතාද Tamanට තිබේනම් ඒ මේක ගැන එහිදී අමුතුවෙන් මට මේක දැන් ලැබේවා දැන් ලැබේවා එහෙම හිතන්න ඕනේ නැහැ කරගෙන යන්නටයි කියන්නේ අන්න ඒ කරන ව්‍යාපාරයේදී උත්සාහයෙන්දී සිත පිළිබඳව දකින්න යතනක් සිත පිළිබඳ. ඒක උගන්වනවා අපි. සරාගං වා චිත්තං සරාගං චිත්තං තිප්පජානාති. සතිපට්ඨානයේ ඒ විදිහට සිත පිළිබඳවත් බලන්න. එතකොට දැන් තිබෙන සිත පිළි මේ දැන් අපට ඇති වේගෙන යන සිත එක එක සිතට ඊට කලින් ඇති වූ සිතම පෙනෙන්නේ නැහැ. ඒක පෙනෙන්නට බෑ. අපට යම් හැබැයි සිත් කියන්නේ හිතට හැකිනේ. ඒ අර සිත මේ කියලා කියන්නට බෑ. ඇති වුණු චිත්ත පරම්පරාව තිබෙනවා මේ චිත්ත පරම්පරාවේ යම් යම් සිත්. ඒ සිත් පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක් ඒ සිත යම්බඳුද ඇති වෙන නැති වෙන ස්වභාවයක්. ඒ වගේම තමයි කොයි සිතක්. ඊට කලිනුත් තුනේ ඒ විදිහයි ඒ සිද්ධියයි ඊට පසුව වන්නේ ඒ සිද්ධියයි. නමුත් වර්තමානයේ කියන එක ගැන. ඒ වර්තමානයේ කියන්නේ සංකතිය වශයෙන්. එහෙම නැත්නම් එක එක සිතක් බැලීමට සමතෙක් ලැබෙන්නේ නැහැ. මොකද සිත ඇති වෙන නැති වෙන කොයිතරම් වේගයෙන් ඇති කර නැති වෙන එක. චිත්ත සම්පතියෙන් බලන්න. අන්න ඒ සිතෙහි සිතෙහි එක එක සිතක තිබෙන ධර්ම වෙන්කොට දක්වා තිබෙනවා. මෙන්න මේ මේ ධර්මයි සිතේ තිබෙන්නේ. මේ මේ ධර්මයි සිතේ තිබෙන්නේ. ඒ ඒවා ඉගෙන ගන්නත් මතක ඇතිනේ මේ පින්නතුන්ට අපි සංප්‍රයෝගණය සංග්‍රහණය කියලා දෙකක් ඉගෙන ගත්තේ. සිත් පිළිබඳව හා චෛතසික කියලා. එක යම් යම් චෛතසිකයක් ගැන ඒ චෛතසික ධර්මය මොනතරම් සිත්වල කොයි කොයි සිත්වල ලැබෙනවද කියලා අපි ඉගෙන ගත්තා. ඒක සංප්‍රයෝගණය කියන එකේ සංග්‍රහණයේදී අපි ඉගෙන ගත්තා ඒ සිත් ගැන ඒ සිතෙහි යෙදෙන චෛතසිකයන් කොපමණද කියලා. ඒක ඉගෙන ගත්තා. දැන් ඒ අතර තිබේද කුසල් සිතක අකුසල ධර්මත් සංග්‍රහ වෙනවද? නැහැ. අනේ ඒ නිසා තේරුම් ගන්නට ඕනේ මේ ධර්මයේ කියන ඒවා. එහෙම යම්කිසි සිතක කලපදියක් වෙලා නැත්නම් තිබෙන දෙයක් නෙවෙයි. එහෙම ගන්නට බෑ. නමුත් ඒවා ඒවා පරමාර්ථ ධර්මී කියලා එකහෙලාම කියන්නටත් බැරි. පරමාර්ථ නොවේ කියා කියන්නටත් බැරි. ධර්ම කොටස. මොකද පරමාර්ථයන්ගේ තිබෙනවා. පරමාර්ථ පිළිබඳව කතා කරන විට ඒ ඒවායේ පරමාර්ථ తত্ত্বය නිර්වාණ ධර්මයේ හැර අනිත් හැම දෙනකගේම හැමකගේම පරමාර්ථ తত্ত্বය ගන්නට තිබෙන්නේ ඇතිවීම පැවැත්ම නැතිවීම කියන මේ තුනේ කාලය තුල. ඇති වෙලා නැති වූ එක ගැන අපි අතීතයේ කියනවා. ඇතිව තිබෙන කාලය තුලදී අපි ඒකට වර්තමානයේ තවම ඇති නූනු දේවල් පිළිබඳව අපි අනාගතයි. එහෙම කියන. ඒ ඒ පරමාර්ථ ධර්මයන්ගේ පරමාර්ථ ස්වභාවය නම් ඇති වෙනකොටයි දකින්නේ දැනෙන්නේ. ඇති වෙන්නට බෑ. ඉතින් අන්න ඒ පරමාර්ථයි බලන්නේ. දැන් ඔය භාවනාවේදී එහෙම බලන්නේ, දකින්නේ, මෙනෙහි කරන්නේ එහෙම ඇති වෙන ධර්ම. ඇති වෙන ධර්මයන්ගේනේ. ඒ ඇති වෙන ධර්ම බැලීම නිසා Taman ඒ ධර්ම පිළිබඳ ස්වභාවයන් දැනගන්න. ඒ ඒ ධර්මයන්ගේ ලක්ෂණ දැනගන්න. ලක්ෂණය කියන්නේ එක ධර්මයක් අනිත් ධර්මයෙන් වෙන් කර ගැනීමට තිබෙන්නේ යම් ස්වභාවයක් නම් ඒ තමයි ඒ ධර්මයේ පිළිබඳ වූ ලක්ෂණ. අපි ඒක ඉගෙනගෙන තිබෙනවානේ. දැන් පඨවි ධාතුව ආපෝ ධාතුව නූනේ නොවන්නේ මක් නිසාද? පඨවි ධාතු ස්වභාවය ආපෝ ධාතු ස්වභාවය එක සමාන නෙවෙයි වෙනස්කම් වෙනස්කමක්. ඒ නිසායි එකක් පඨවි ධාතු වන අතර තව එකක් ආපෝ ධාතුව. ඒ වගේම තමයි සිතෙයි කියන එක පස්සේ නෙවෙයි. සිතෙයි කියන්නේ එක ස්වභාවයක් පස්සේ කියන්නේ ඊට වෙනස් ස්වභාවයක් සිතේ හටගන්න. වේදනාවයි කියන්නේ ඒ දෙකටම වඩා වෙනස් ස්වභාවයක්. අන්නේ ඒ ස්වභාවයන් ස්වභාවයන්ගේ වශයෙන් අපි මේ ප්‍රයත්නයේදී අපි දැන් මේ පන්තිය මෙහාට ඇරි කරන මේ ප්‍රයත්නයේදී ඒවා අපි ධර්මයන් වශයෙන් ඉගෙන ගන්නවා. භාවනා නැමැති ඒ ප්‍රයත්නෙහිදී අපි ඒවා ධර්මයන් වශයෙන් දකිමු. ඒක තේරුම් ගන්න. ඒවා ධර්මයන් වශයෙන් දකිමු. මේ අවස්ථාවේදී අපි මේ ධර්මයන් පිළිබඳව ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීමක් කළ යුතුයි. සබ්බං භික්කවේ අභිඤ්ඤයයන් කියලා බුදුහාමුදුරුවෝ අදාළා. චක්කුං අභිඤ්ඤයයන්, සෝතං අභිඤ්ඤයයන් ඔය ආදි වශයෙන් ඒ ධර්ම පිළිබඳව ඒ ඇසීමෙන් ඇති කරගන්නා නුවණ උපදවා ගන්නට ඕන. ඒකයි සෝතාවධාමේ පඤ්ඤා සුතමේ ඥානං කියලා. සෝතාවධාමේ පඤ්ඤා සුතමේ ඥාන. සෝතාවධාමේ කියන්නේ කන් යොමු කිරීම. ඒකට ඒ කන් යොමු කිරීම කරන්නේ යමක් අසාගන්න. ඒ අසා ගැනීමට කන් යොමු කර සිටීම නිසා එයටම සිත යොදාගෙන ඒ කියා දෙනු ලබන දේ Taman සිතින් කනේ අනුසාරයෙන් සිතට ගන්නවා. ඒක ඒ නිසා ඇති කර ගන්නා යම් නුවණක් වේනම් ඒ නුවණට කියනවා සෝතාව ධානේ පඤ්ඤා සුතමේ ඥානං අපි ඊට කලින් පවත්වන ලද දේශනවලදී නොඑක් මාත්‍රිකා අනුව කරන ලද කතා දැන් සූත්‍රාන්තයන් පිළිබඳව කරන ලද දේශනා ඊට පස්සේ මේ අභිධර්ම පන්තියක් නැත්නම් දේශනමාලාවක් ආරම්භ කළාට පස්සේ ඒ අභිධර්මයේ පිළිබඳව කරන ලද කතා කියන මේවා අසන ලද පිංගුතුන් ඒ ඇසීම නිසා යම් ඒ ධර්ම පිළිබඳ දැනීමක් ඇති කරගත්තා නම් ඒ ඇති කර ගැනීම සෝතාවධානී පඤ්ඤා සුතමේ ඥානං කියන ඊටයි යන්නේ. සෝතාවධානී පඤ්ඤා සුතමේ ඥාන. ඒක ඕන කරනවා. දැන් ඒ සුතමේ ඥානය මොකද ඉස්තර අසලමයි දැනගන්නට තිබෙන්නේ. අසලමයි. දැන් පොතපතක් තිබෙනවා. කියවා දැනගන්න. හැබැයි කොයි වේලාවකවත් හිතන්නට එපා. ඒ කියවා දැන ගැනීම පොතපතින්ම පමණ කොට ඒ ධර්මයන් පිළිබඳ නියම දැනීමක් ඇති කරගන්නට පුළුවන්. ඒ නිසායි අසන්නට කියන සමහර විටක වැරදි හැඟීම්ද කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. සමහර කරුණු තිබෙනවා ධර්ම ධර්ම පාඨ පවා ධර්ම පාඨ පවා. දැන් අපි දන්නවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සු පස්සපච්චය වේදනා වේදනා පච්චය සංහා ඔය විදිහට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං චක්කු කියන ඇසද රූපයද කියන මේ නිසා ඇතිවෙනවා චක්කු විඥානය. තින්නම් සංගති මේ තුනේ එක්වීම සංගතිය කියන්නේ එක්වීම. තින්නම් සංගති පස්ස. මේ තුනේ එක්වීම පස්සය. එහෙම තේරුම් කළොත් මේ තුනේ එක්වීම පස්සයයි කියලා කෙනෙක් පස්සය පිළිබඳව නියම දැනුමක් ඇති කරගත්තා වන්නේ නැහැ. අන්න ඒ වගේ කරුණු ටික. ඒ නිසා ඒ පස්සය අර පාඨෙහි එන දේශනා පාඨයක් නෙවෙයි. ඒ දේශනා පාඨෙහි එන වචනවල එල්බගෙන අර්ථය ගන්නට ගියොත් තමා ධර්මකාරණය වරදවා ගන්න. ධර්මකාරණේ වරදවා. එහෙම දැන්නේ ඉතින් එහෙම නොවැටෙන්නට නම් ධර්මය දැනගත්ත ඒක ඒ කියා දෙන්නට පුළුවන් කෙනෙක්. හැබැයි සමහර විට ඉන්නට බැරි නෑ. ඒ කියා දෙන කෙනත් ඕ තමම නොමග යවන. එතකොට මහා ලොකු ප්‍රශ්නයක්. එතකොට ප්‍රශ්නයක් තියෙන්නේ ඒ එහෙම කෙනෙකු Taman ඇසුරු කළ යුතු පුද්ගලයෙක් වන්නේ නැහැ. එහෙම වෙනකොට ඒ තරස්සා තමා යමක් දැනගන්නට පැමිණිය යුතු යා යුතු පුද්ගලයෙකු වන්නේ නැහැ. අන්නේ නෑනේ. දැන් Taman නොදැන කියන දෙයක් මේකට. කාරණේ හරි හැටියට දැනගන්නට ඕන. ඉතින් ඒකයි මේ බොහෝ විට අපිට තිබෙන්නට ඕන අපේ දැනීම පිළිබඳව. කියන්නට ඕනේ මේ විමසීමක් ඒ වගේම තමාද යම් කර්මයකට දැනගෙන පිළෙන්නට ඕනේ කාර්මයේ පිළිබඳව නේ යමෙක් නොදන්නේද නොදන්නා බවක් නොදන්නේද ඒක නම් මහා මෝඩකමක් නේ යමක් දන් යමක් යමෙක් නොදන්නේද නොදන්නා බව දන්නේද ඒ කරුණින් හේතුව පඬිතේ එතකොට ඒ තමන් නොදන්නා බව නොදන්නා තැන ඒ නොදන්නා තැනට කවදාවත් බෑ ඒ දැනීම ඇති කරගන්නට දියුණු වන්නට බෑ නමුත් Taman නොදන්නා බව දන්නවා. නොදන්නවයි කියන එක දන්නවා නම් ඒ කියන්නේ දැනගන්නට පුළුවන් Taman. හරි දැනීමක් ඇති කරගන්නට පුළුවන්. අනේ ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕනේ. අපි නොදන්නව නෙවෙයි. අපි යම් යම් තරම් යම් යම් දෙයක් දන්නවා. නමුත් මේ දැනීම පිරිසිදු දැනීමක් කරන්න ගන්න. ඒ දැනීම ඉතා පිරිසිදු එකයි. ඒක තිබෙන යම යම් තිබෙනවා. ඒවා හරියට අර උපක්ලේශ වගේ. ඒ දැනීමට බාධා කරන ඒ දැනීම නියම දැනීමක් නොවන අයුරින් යම් යම් දෙයක් පිළිබඳව Taman සලකාගෙන ඉන්න. එහෙම නැති ධර්මයේ තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමට තේරුම් ගැනීමට ඒ ධර්මය අවබෝධ කරගන්නට උත්පත්තියෙන්ම ලබන ලද නුවණ කුක්ති වෙන්නට ඕන. ඒ කාරණය අතරතුරදී අතරමඟදී තේරුම් ගැනීමට උත්පත්තියෙන් ලද නුවණ නැති වුණත් ඒ කර්ම පිළිබඳව සලකා ගැනීම පුළුවන්. නමුත් ඒ ධර්මය අවබෝධ කරන්නට නම් උපතින්ම ලත් නුවණ අවශ්‍යමයි. එම්සයි සපඤ්ඤෝ කියන්නේ. බුදුරජාණන් වහන්සේ බැවින්මයි වදාළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්සය. පඤ්ඤාවන්තස්සායන් ප්‍රඥාවන්තයාට මේ ධර්මය මා අයං ධම්මෝ දුප්පඤ්ඤස්. එයින් කියන්නේ ඒ සතර මාර්ග සතර ඵල විභාග කියන මේ ධර්ම සාක්ෂාත් කළ හැකි වන්නේ කාටද? ප්‍රඥාවන්තය. නුවණැති කෙනා. ඉතින් මේ නුවණ ලබන්නට ඕන. මේ නුවණ සෝතාවධානේ පඤ්ඤා සුතමේ ඥානං කියන මේ පිළිවෙල අනුගමනය කොටස ලැබිය යුතුයි. ලැබිය යුතුයි. සමහර විටක කෙනෙක් සිටින්නට පුළුවන් තුමු තේතන ඒ උතුමා රහත් කෙනෙක් රහතන් වහන්සේ ඇතැම් විටක එහෙම රහත් නූණු කෙනෙක් සිටින්නට පුළුවන් හඳුරු නමක් වේවා ගිහියෙක් වේවා ඒ රහතන් වහන්සේට වඩා ධර්මය කියා දෙන්නට පුළුවන් කෙනෙක් සමහරු ඒ කාලේ සිටියා මේ පින්නතුන් දන්නේ නැති චිත්ත ගහපති. ඒ චිත්ත ගහපති චත්තපාරුපා ඒ චිත්ත ගහපතින්ගෙන් හාමුදුරුවරු පවා යම් යම් කරුණ දැනගෙන යම් යම් කරුණ එතුමා අනාගාමී උපාසක අනාගාමී හිමිසික ඉතින් ඒකට උපතින්ම ලක් නුවණ අතීත පාර්මිතාව ඒවත් මේකට සම්බන්ධයි සම්බන්ධයි මෙහිදී Tamanට සුදුසු නියම ගුරුවරු ලැබෙන්නටත් ඕනේ නේ දැන් අපි දන්නවානේ මේ දිහිගේ ඉතිදෙන ආදීනව දැකලා ඉරක්ක සමජයේ බලා ඉන්න විට ඇති වුණු ඒ අදහස නිසා යාළුවෝ දෙන්න අත්හැරියානේ පස්සේ මේ ජීවිතේ නෙවෙයි අපි සොයන්නට ඕන යම් සාරවත් දෙයක් කියලා සොයසොයා ගියානේ ගමනක් නේ උපතිස්ස කෝලික. ගිහිල්ලා ඉතින් ආචාර්යවරයෙකු ළඟට ගියා. සංජය ළඟට ගියේ. සංජයගේ ධර්මයේ ඉගෙන ගන්න. මේ තවුන් නුවණ ඇති නිසා උනට පෙන්වන මේකේ මොකක්ද තියෙනවා හදුවා. ඒ නිසායි දෙන්න කතා කරගත්තේ කෙනෙකුට පළමු කොට මේ නිවන පිළිබඳව ඒ සැපේ පිළිබඳව දැනගන්න ලැබුණොත් අනිකාටත් ඒ ප්‍රවෘත්තිය කියන්නට ඕන කියන මේ කටිකාවතේ පිළිකාවේ ඔවුන් ගමන් කළා. ඔවුන්ට Taman බලාපොරොත්තු වූ අදහස ඉටු කරගන්නට ලැබුණේ ඊට සුදුසු ගුරුවරයෙකු ලැබුණු අවස්ථාවේදී. ඒ ගුරුවරයා අන් කවරකුවක් නොවේ අස්සජී හාමුදුරුව අස්සජී මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ඒ తত্ত্বය අපිට තේරුම් ගන්නට පුළුවන් ඒ උපතිස්ස පරිබ්‍රාජකයා ඇසුවේ ඔබගේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්නයි. කාවෙන්නේ පැවිදි වූ එක්ක කාගේ ධර්මයේ රුචි කරනවාද කියලා ওই විදිහේ ප්‍රශ්න වගේ. ඒ වගේ මම මේ ළඟදී මහාන වෙන්නේ කෙනෙක්. මම ඒ තරම් ධර්මයේ දන්නේ නැහැ. අපේ ශාස්ත්‍රීය වහන්සේ නම් අසුවල් කරන්නේ වැඩ සිටින්නේ. නෑ මට ඒ තරම් දිගට යන්නට ඕනේ නැහැ. මට ඕන කරන්නේ අර්ථය පමණක් දැනගන්න. හුඟක් වචන වලින් නැති වැඩේ කුමක්ද කියලා. එතෙන්දී මේ යේ ධම්මා හේතු පභවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමෝ බලන්න කොයි තරම්ද කියලා ඒ උන්වහන්සේගේ දැනුම ඒ ආචාර්ය පාදයන් වහන්සේ හැටියට මේ ශාසනය ගාථා පද පාද හතරකට ගාථා පාද හතරකට ඇතුළත් කොට ඒ දැක්වූ ගාථාවෙන් පේනවා මුළු බුද්ධ ශාසනයෙම දැක්වුවා චතුරාර්ය සත්‍යයේ එතන වදාළ චතුරාර්ය මේ ධර්මය ඇසූ හැටි ඒවා සෝවාන් මාර්ගඵලයන්ට පැමිණෙනවා. කථා පාද දෙකක් අසන විට කොයිතරම් නුවණක් තිබුණු කෙනෙක්ද කියලා තේරුම් ගන්න. අන්න ඉතින් අර ඒ ගාථා පාද දෙකක් අසන විටයි මේ මාර්ගඵල අධිගමනය සිදු වුනේ. එතෙක් එතෙක් ඒ නුවණට මොනවද වෙලා තිබුණේ? පහළ වෙන්නට අවස්ථාවක් නැතුව සුදුසු අවස්ථාව ලැබුණේ මේ ආචාර්යවරයාගේ. මේ ගාථා දේශනාවේ අවස්ථාවක අන්න ඒ වගේ ඒ වගේ ආචාර්යයෝය කියන අය දැන් ඒ ආචාර්යවරයාගේ ඒ தત્ත්වය ගැන සැලකන විට තමයි තේරුම් ගන්නට වන්නේ අපට ආචාර්ය ගුණ අනන්තෝ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා බුද්ධ ගුණ අනන්තෝ ධම්ම ගුණ අනන්තෝ සංඝ ගුණ අනන්තෝ මාතා පිතු ගුණ අනන්තෝ ආචාර්ය ගුරු අනන්ත. බණ්ඩේ ආචාර්යවරේ. ඒ ගුරුවරේ. උපතිස්ස පරිත්‍රාජකයන්ට සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණීමට ධාතා ධර්මයක් වදාළා. ඒ ආචාර්යයන් වහන්සේ මේ අග්‍ර ශ්‍රාවක නෙවේ අග්‍ර ශ්‍රාවක ථානාන්තරය ලැබුණු මේ ශිෂ්‍යයාට ගෝලයාට එහෙත් ඒ අග්‍ර ශ්‍රාවක ඒ මහරහතන් වහන්සේ හැමදාම රාත්‍රී යම් කිසි වේලාවක තමයි වහන්සේ සයනයට යන්නේ නම් ආචාර්ය පාදයන් වහන්සේ වැඩ සිටිනා පැත්තට කවදාවත් පාදක දාලා නිදාගත්තේ නැති. ඒ විදිහේ ගෞරවය. ඉතින් ඒ මේ මාර්ගයේ ඵලය ලබා ගැනීමට උපකාර වූ ආචාර්යවරු. අන්න එහෙම ආචාර්යවරු සිටින්නට ඕන අප කාට? අපට ඕන කරනවා ඒ ආචාර්ය. ඒ ආචාර්යවරයන් තමයි කල්යාණ මිත්‍රයෝ කියන්නේ. දැන් මේ ශාසන පිළිවෙතට නැතිවම බැරි කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයා. අපට ලැබුණු තාම උසස් කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි. ඊට වඩා තවත් ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර වූ අතර උන්වහන්සේගේ ශ්‍රාවකයෝද ඔවුන උනට කල්යාණ මිත්‍රයෝ වුණා. ඒ කල්යාණ මිත්‍රයා තමන්ව කොයි වේලාවක වැරදි තේක වැරදි තැනක යොදවන කෙනෙක් නෙවෙයි. ඒක විශේෂයෙන්ම සැලකිය යුතුයි. ඒ නිසායි ඒ කල්යාණ මිත්‍රයා පිළිබඳව එන්නේ පියෝච දරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නෝචත්ථාමි නියෝජේ පියෝච් ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්නන්ට ප්‍රිය පුද්ගලයෙක් වෙන්නට ඕන ඒ ප්‍රියයි කීවේ ඒතනත්තාගේ තියෙන රූප సౌందර්යය නිසා නොවේ විශේෂයෙන්ම ඔහු තුල තිබෙන සීලාදී ගුණයන් නිසා ප්‍රිය පුද්ගලයා ගරු ගරු තත්වයක ගුරුවර තත්වයක සිටින කෙනෙක් වෙන්නට ඕන. ගරු කළ හැකි. ඒ ගරු බවක් තිබෙන කෙනෙක් වෙන්නට. ඒ කියන්නේ Taman උදම්බන කෙනෙක් කියන එක නෙවෙයි එතන අදහස් කරන්නේ. අන්යාගේ ගෞරවයට සුදුසු වන කෙනෙක්. භාවනීය කියලා කියන්නේ සම්භාවනීය පුද්ගලයෙක්. සිතින්ම බොහෝම උසස් කොට සලකන්නට පුළුවන් කෙනෙකු. භාවනි. වත්තා කියලා තව කාරණයක් දක්වනවා. වත්තා කියන්නේ යමක් හොඳට කියා දෙන්නට පුළුවන් වත්තා කියන pāli වචනයයි සංස්කෘත වචනය තමයි යක්ත කියන්නේ. යක්ත කියන්නේ තමන්ගේ අදහස තමන් කියා දෙන්නට යන කාරණය. නිවැරදිව හරි හැටියට කියා දෙන්නට පුළුවන් බව යක්ත කෙනෙක් වෙන්නට ඕන. වචන කමෝ කියන්නේ ඒ Tamangen යමෙක් දැනගන්නට, ඉගෙන ගන්නට මේ බලාපොරොත්තු වන්නේ නම් ඒ අයගෙන් ප්‍රකාශ වන කියවෙන යම් යම් වචන වේ නම් ඒවා ඉවසන්නට පුළුවන් කෙනෙක්. වචනක්‍රම කියන්නේ සමහර විටක ගෝලයේ උපවා ගුරුවරයන්ට මෙන්න මේක මෙහෙම නෙවෙයි නේද? එහෙම නෙවෙයි නේද කියලා අහන්නට බැරි නෑ. එහෙම අසන අවස්ථාවකදී වුණා. tamam ඒවා ඉවසන්නට පුළුවන්. තම කියේ වචනක්. ගම්භීරංච කතං කත්තා. මෙන්න මේ අයිතා වැඩගත්. ගම්භීරංච කතං කත්තා කියන්නේ ගැඹුරු කතා කියන කෙනෙක්. ගැඹුරු කතා. මොනවාද ගැඹුරු කතා? ගම්භීරයි කීවේ මොකක් හරි කථාන්තරයක් ගැඹීර නැහැ. මේ ඒක ගැඹීරයි කියන්න බෑනේ ගැඹුරුයි කියන්නේ. ගැඹුරු වන්නේ මතු පිට තම ඇවි පෙනෙන බවක් නැති ධර්ම ගැඹුරු කියන්නේ. දැන් ස්කන්ධ පිළිබඳව කතා කරනවා නම් කෙනෙක් ඒක ගැඹීර කතාවක්. ස්කන්ධයෝ කියලා අපි කතා කරන්නේ නෑනේ. එහෙම එහෙම සැලකිල්ලක් නෙවෙයි සාමාන්‍ය ලෝකයාට පිළිදෙන්නේ. මම ඒ කියනවා ඔබයි කියනවා. එහෙම නෙමෙයි මේ මම ඔබ කියන මේ ධර්ම පුඤ්ජයන්ටයි මේ ව්‍යවහාරය කරන්නේ. ඒ මම ඔබ වශයෙන් අප සලකන මේ වා බෙදා බලන විට මෙන්න මෙන්න මේවයි ලැබෙන්නේ. ස්කන්ධ තිබෙනවා රූපස්කන්ධ. වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ස්කන්ධ පහක් තිබෙනවා. ඉතින් ඒ ස්කන්ධ පහ පිළිබඳව ඒ ඒ ධර්මයන්ගේ විශේෂ විභාග ආදිය යමෙක් කියා දෙනවා ඒක ගැඹුරු කතාවක් ගැඹීර ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද කියන මේවා කර පිළිබඳව කරන කතා. ඒවා ගැඹුරු කතා. දැන් අපි මේ ගැඹුරු කතා තමයි මේ කාලේ කරගෙන යන්නේ. ඒවා ගැඹුරු. ඒ නිසා ඒ ගැඹුරු නිසා සමහර විටක වැටහීම වටහා ගැනීම ටිකක් අමාරු විය නමුත් ඒ අමාරුව අමාරුව කලින් එහෙමනේ අමාරුවත් ඒ ඒ ඒවා දැනගැනීමේ උත්සාහය අත්මහැර කරන්නට අපිට යන යන තැන හැම තැනම පයේ හැපිලා මේ වීසි වෙන පරිදි මැණික් කියන ඒවා නෑනේ. නෑ ඒවා හොයාගන්නට උත්සාහ කරන අය දෝනා බහැලා වතුර අස් කරලා මේ ඒවා කරලා ඒවට පැමිණෙන ඒවා හොයාගන්න ඒවට ධර්මය හරියට නැන් ඊටත් වඩා මේ මේ දුර්ලභ දෙයක් නේ ධර්මයේ කියන්නේ ධර්මයේ රත්න කියලාත් වදාරනවානේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය ඉතින් මේ ධම්ම රත්නය කියන එකට ඇතුළත් වන්නේ ධම්ම රත්නය කීවේ සතර මාර්ග සතර ඵල නිබ්බාන ඒනුත් ප්‍රධාන ධර්මය නිවන. ඒ නිවනට පැමිණීම සඳහා වූ මාර්ගය ඊළඟට උසස් කොට දක්වනවා. මේ වෙන තුනස්සා තිබෙනවානේ. යාවතා භික්කවේ ධම්මා සංඛතාවා සංඛතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති. යදිදං මදමින් මදනෝ පිපාස විනයෝ ආලය සමුද්ධාතෝ වට්ටුපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ විරෝධෝ නිබ්බාන එහෙමයි බුදුරජාණන් වහන්සේ පබා. යම්තාක් ධර්ම වෙත්නම් සංකත අසංකතයි කියන ඒ ධර්ම අතුරෙන් විරාගයයි කියනු ලබන ඒ අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණයම ශ්‍රේෂ්ඨ. එයයි තව ඒ කරුණක් කරන ඒ ඔක්කොම කියන්නේ නෑ. ඒ නිර්වාණ ධර්ම ශ්‍රේෂ්ඨ. එතකොට ඒ නිර්වාණ ධර්මය ධර්ම රත්නය. ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම සඳහා පැමිණිය යුතු මාර්ග ධර්ම රත්නය. ඒ මාර්ගයට පැමිණීම නිසා ලැබෙන ඵලය ධර්ම රත්නය. ධම්ම කියන වචනය තව විදිහකට තෝරා පිළිදෙන්නේ අපායාදීසු වක්ත දුක්ඛේසු අපතමානේ කත්වා ධාරේති ධම්මෝ අපාය කියන සතර අපාය ආදී වූ වෘත දුක්ඛය වෘත දුක්ඛය කියන්නේ වෘතේ කියන්නේ මේ රවුමට. ඒතර වෘත දුක්ඛය කියන්නේ සංසාර දුක්ඛය. සංසාර දුක්ඛය. වෘත දුක්ඛය කියන්නේ ඒකයි. උපදිනවා, මැරෙනවා, උපදිනවා, මැරෙනවා. එහෙම නෙවෙයි. උපදිනවා, ඊළඟට ජීවත් වෙනවා, මැරෙනවා. නැවතත් උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. මෙන්න මේ විදිහට පැවතීම පැවතගෙන යාමටයි සංසාරයේ කියන්නේ. සන්ධානංච පටිපාටි ධාතු ආයතනාංච අබචින්නම් වත්තමාන සංසාරෝති පෞච්චි. ඒකයි සංසාරය. ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයන්ගේ නොසිඳ පැවැත්මයි සංසාරය. මෙන්න මේ සංසාරයයි කියන මේ ධර්ම වලින් එකක් තමයි සිත. සිත එක. අනිත්‍යම. ඒ සිතේ හටගන්නා ධර්ම චෛතසිකී ඒ සිතත් චෛතසිකත් කියන මේවා හට ගැනීමට මේවා පැවතින්නට හට ගන්නට ඇතැම් ලෝකවල ඇතැම් සංකන්වල රූපයේ උපකාරයක් තිබිය යුතුයි. එහෙම නැතුව පවතින්නට බෑ. ඒ නිසා තමයි පංචස්කන්ධයක් තිබෙන්නේ. රූපයක් ඒ රූපය ඇසුරු කොට පවත්නා සිතහා චෛතසිකක් තමයි පංචස්කන්ධෙහි කියන්නේ. පංචස්කන්ධ. අනේ පංචස්කන්ධයෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතරයි නාමස්කන්ධය. ඒ නාමස්කන්ධයන්ගෙන් සමහර ධර්ම පිළිබඳව තමයි මේ අපි අදත් කතා කළේ මේ ඉස්සෙල්ලා දවසෙත් කතා කළා. සමහර ධර්ම. ඔක්කොම නෙවෙයි සමහර. එයි මොනවාද මෙතන ආවේ සත්‍යාංශය කියන එකයි අපි කිව්වේ. අනුසය හත. සත්තානුසය. ඒවා ඔව්. බුදු නෑ අනිත් අය ඒවා දකිනවා. ඒ ධර්ම පිළිබඳව වටහා ගන්න අවබෝධ කරනවා. ඒ එකිනෙක කෙනා දැන් එකිනෙක කෙනාගේ අනුසයයන් පිළිබඳව මේ තැනැත්තා තුල පවත්නා අනුසය ධර්ම අපි ගනිමු. ප්‍රත්‍යඥ යම් සත්වයක් වේද. අපි කියමු මිනිසෙක් නේ කියලා. ඒ මිනිසා ප්‍රත්‍යඥයෙක් නා. ඒ ප්‍රත්‍යඥයෙකු වන බැවින්ම ඔහු තුල මේ අනුසය හතම පවතින. ඒ ශක්ති හතම තිබෙන. ඒ කෙනෙකුට කියන්නට බෑ. මේ අනුසය හත අතුරෙන් කවර අනුසය ධර්මයක් මොහු තුල උත්සන්නද කියලා. බලවත් ධර්මයක පවතින්නේ කොයි එකද කියලා වෙන කෙනෙකුට කියන්නට ඒ කියත හැක්කේ බුදුරජාණන් වහන්සේට. එය දැනගත හැක්කේ බුදුරජාණන් වහන්සේට ඒ වහන්සේට පවත්නා වූ නුවණක් තමා ආසයානුසය ඥානෙ කියන්නේ. ඒ නිසා ඒ අනුසය ධර්ම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තරම් කර්මස්ථාන දිය හැකි පවත් කම්මඨානාචාර්යවරයෙක් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ. එහෙම බලාපොරොත්තු වෙන එකත් එක්ක. කවුද? ඒ සම්මත්තානාචාර්යයි කියන ඒ ඒ උසස් తත්වය. ඒ සිටින අය බොහෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැනි කර්මස්ථානාචාර්යවරයෙක් නැවත බුදු කෙනෙකු මිසක වෙන ලැබෙන්නේ නැහැ. අප දන්නවා බණ පොතේනවා සරියුත් හාමුදුරුවන්. සරියුත් හාමුදුරුවන් කර්මස්ථාන දුන්නා. Tamange සද්දි විහාරිකයෙකුට ගෝලයෙකුට කර්මස්ථාන දුන්නා දුන්නේ පිළිකුල පිළිබඳව මෙනෙහි කරන්නට කේසා ලෝමා ආදී මේ පිළිකුල පිළිබඳව මෙනෙහි කරත් ඒ හම්දුරෝ කළා ඒ භාවනාව කළ ආචාර්යවරයාගෙන් ලැබුණු කර්මස්ථාන එහෙත් කිසිදු දියුණුවක් නැහැ නැවත නැවතත් නැවත නැවතත් ඊට උපදෙස් දෙමින් බැලුවා කිසි දියුණුවක් නැහැ අවසානයේදී කැඳවාගෙන ගිය බුදුරජාණන් වහන්සේ වෙතට බුදුරජාණන් වහන්සේ නවත්තලා යන්නේ පසුව එන්නේ කිව්වේ එකගෙන යන්නේ කර්මස්ථානය දුන්නා මොකක්ද මේ කර්මස්ථානය වහන්සේ රත්රන් මලක් නෙළුම් මලක් මවා දුන්නා ඒ දේශ බලාගෙන මේ තමන්ගේ සිත පවත්න්න භාවනාව කරන්න ඉතින් එහෙම දීලා මේ කරමින් ඉන්න විට ඒකේ තියෙන වෙනස්කම් නැති කෙරෙනවා. ඒක බුදුරජාණන් වහන්සේට කළ හැකි දෙයක්. ඉතින් එතෙන්දී Tamanට වැටහුණා මේ කොයිතරම් ලස්සන අලංකාරයක් වත්. ඒ වාද විපරිණාමයේ කියන වෙනස් වීමටපත් වෙනවා. හිත හරි හැටියට ගමන් කෙරුවේ පැත්ත. රහත් රහත් අන්න ඒ නිසා තමයි ද බොහෝ දෙනෙකුට මේ බුදු කෙනෙකුන් දැකීම උන්වහන්සේගෙන් බණ ඇසීම කියන මේ ප්‍රාර්ථනා කිරීමක් වශයෙන් පවත්වන්නට කාරණේ වෙලා තිබෙන්නේ ඔයයි. මොකද උන්වහන්සේ විරජාණන් වහන්සේ කියන්නේ එකිනෙක කෙනා පිළිබඳව වෙන වෙනම දැනගන්නට පුළුවන්. ඒ නුවණ අන් කිසි කෙනෙකුට නැහැ. නෑ ඒක ඒක වෙන්නට ඕනේ. ඒ නිසා තමයි. හැබැයි ඉතින් ඒක කාටවත් කියන්නට බෑ. දැන් අපි ගන්නු කවුරුවත් ඒ විදිහේ ප්‍රාර්ථනාවක් කරනවා නම් කාහටවත් බෑ ඒකට විරුද්ධව කතා කරන්න. ඒක නුසුදුසුයි එහෙම විරුද්ධව කතා කරනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මම නිවන් දකින්නට ඕන මට නිවන ලැබේවා කියලා යමෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාව ගැන ඒ තැනත්තාට දුස් කිය යුතු නැහැ. නමුත් Taman කියා දෙන්නට ඕන ඒ මෛත්‍රී බුද්ධ ශාසනයෙහිදී වහන්සේ වෙතින් අහනු ලබන ධර්මයක් අසා ඕ වෙනත් විදිහකින් මාර්ගඵලාභිගමයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබ ඒ අවස්ථාව